තස්ස භගවතු අරහතෝ සම්මා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල් මෑණිවරු වර ප්‍රමුඛ ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් හැම දිනාම අද මේ වටිනා පොහේ දවසේ මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ටිකක් අහලා තේරුම්ගෙන ප්‍රතිපත්ති ධර්මයේ ඇසෙන්නට. විශේෂයෙන්ම අද ඇසල ප්‍රපසලොස්සක් පොහොය මේ ශාසනයේ අතිශයම වටිනා සිද්ධාන්ත රාශියක් සිදු වෙච්ච පොය. ඒ අතින් අපිට ප්‍රධාන වශයෙන් මතක් කරගන්න පුළුවන් බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය ඒ වගේම ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්කපවත්තන සූත්‍රය වගේ විශේෂ සිද්ධාන්තයන් සිදු වෙච්ච පොයක්. ඉතින් ඒ පොසේ දවසේදී අපි හැමදෙනාම අද දවසේදීත් පුරුන්තරං ආකාරයට ප්‍රතිපති ධර්මයේ හැසිරලා තුන්වම් පූජා කරන්ට අදිස්ථාන කරගන්නට ඕනේ. තුන්වතුනි මෙතනදී මට පිටියෙන් නමුත් මතක් කරන්ට වෙන්නේ ඔබත් මමත් අපි හැමදෙනාම අවිද්‍යාව නැමැති එකම වැස්මෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් වැටිලා ගොඩාක් කල සසරේ ඒ මිනත දුවපු සැරිසරපු අය. ඒ වගේම තාම දුවන සැරිසරන අය. මේ දීර්ඝ සංසාරේ ආවේ මේ දීර්ඝ සංසාර ගමන එන්ට වෙන්නේ අවිද්‍යාව නැමැති වැස්ම තියන තාක්. අද දවසේදී තණ්හාව නැමැති සංයෝජනයක් අපිට තියෙනවා. ඒ තියෙන්නේ අවිද්‍යාව නැමැති වැස්මින් වැසුණු නිසා. ඉතින් මේ අවිද්‍යාව නැමැති වැස්ම දුරු කළා තමයි අපිට තණ්හා සංයෝජනය අයින් කර ගන්න වෙන්නේ. අන්න ඒකටයි මේ ඒ මේ අත දුවන සැරිසරන සසරෙන් අපිට නිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. මම මේිට පෙර හැකි පමණකින් මේ පින්වතුන්ට එක එක පරියායන්ගෙන් එක එක ක්‍රමවලට ගොඩාක් ගැඹුරු වගේම සරල දර්ශනාත්මක පැත්ත පෙන්වලා තියෙනවා. අපි හැම කෙනෙක්ම ධර්මයේ දන්නවා යම් මට්ටමක ධර්මයේ තේරෙනවා. නමුත් ඒ දන්න ධර්මය අපිට තාම ජීවිතය කරගන්න බැරි වෙලා. ඒ ධර්මය අපිට දකින්න බැරි වෙලා. ඒකට හේතුව තමයි ඒ ධර්මය දකින්න තරම් ආධ්‍යාත්මික චිත්ත සමතයක් අපි ළඟ නැති එක. ඉතින් මේ අහල දැනගත්ත ධර්මයේ තියෙන වැරද්ද නෙමෙයි ඒ ධර්මයේ අඩුපාඩු නිසා නෙමෙයි. ඒ සඳහා අපි තුල තවත් මග හැරිච්ච පැතිකඩක් තියෙනවා කියන එකයි වර්තමාන වෙනකොට මට පේන්නේ. ඉතින් අද දවසේදී මම ගොඩාක් දුරට ඒ පැත්ත පොඩ්ඩක් කතා කරලා පෙන්නලා දෙන්න උත්සාහවත් වෙනවා. ඒ වගේම හවස් වරුවේදී පුළුවන් තරම් භාවනා කරන්නේ කොහොමද හිත සමාධි කරගන්න උත්සාහවත් වෙන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව භාවනා වශයෙන් පුරුදු කරන්ටත් බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේලාට සූදානම් වෙලා ඉන්නවා. එතනදී මේ සියලු සසර දුකින් නිදහස් වෙලා ඒ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට සියලු දුක නැති කරගන්නට තියෙන මාර්ගය තමයි ආර්ය ශ්‍රැංග මාර්ගය කියලා වෙනවා. විශේෂයෙන්ම අද වගේ පොයක් දවසක බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට හිදිකලේ මේ දුක් නැති කරන ප්‍රතිපදාව ලෝකයට දුක නැති කරන මාර්ගය නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව පහළ වුණේ මේ වගේ ඇසල පොයක් දවසක. ඒ නිසා අද දවසේදී හොඳයි අපිට ඒ බුදුරජාණන් වහන්සේ මේ අවුරුදු 2000 ගානකට ඉස්සර වෙලා දුක නැති කිරීම පිණිස පවතින මේ මධ්‍යම ප්‍රතිපදාව පැහැදිලි කළා නැත්නම් ආර්ය ශ්‍රැංග මාර්ගයේ ඒ ගැන ටිකක් කතා කරන්න අද හොඳ දවසක්. එතකොට ඒකෙදි අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අයමේ වරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. මහන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක් නැති කිරීමේ ක්‍රමයයි ප්‍රතිපදාවයි. සියති දං කුමග්ගේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. එතකොට සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සමාධිය දක්වා අංග 8ක් පෙන්නලා තියෙනවා. එතකොට දැන් මුලටම තියෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක. මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක අයිති ප්‍රඥාවට. ඊගොඩ තියෙනවා වායා වාචා කම්මන්ත ආජීව කියන අංග තුන. වාචා කම්මන්ත ආජීව වාචා කියන්නේ නිවැරදි වචනය කම්මන්ත කියන්නේ නිවැරදි කාය කර්මය ආජීවය කියන්නේ නිත්‍යා ජීවෙන් බැලකිලා නිවැරදි ජීවිතාව ඒ ටික අයිති වෙනවා කෙනෙකුගේ සීලයට වායාම සති සමාධි කියන ධර්මතා තුන සමාධිය මැද සීලය එක පැත්තක සම විපත් විදර්ශනාව නැත්තම් ප්‍රඥාව අනිත් පැත්ත සමතේ නැත්තම් සමාධිය. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය බැලු බැලමට අපිට තියෙන්නේ මුලට මොකද්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක කියන ප්‍රඥාව. ඊට පස්සේ වාචා කම්මන්තා ජීව සීලය වායාම සති සමාධි සමාධි. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රඥා සීල සමාධි. එහෙමද? ඉතින් මුලට තියෙන ප්‍රඥාව. මොකද්ද ඒකේ වෙනස? ඇයි එහෙම තියෙන්නේ? මොකද්ද කොතනින්ද වෙනස් වෙන්නේ? ඒතර ආර්ය ශ්‍රැංග මාර්ගය මොකද්ද? අපි අහලා තියෙන සීල සමාධි ප්‍රඥා කියලා නේ. අහලා තියෙන ආර්ය ශ්‍රැංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියලා. නමුත් මේ අංග 8 බැලුව බැලමට තියෙන්නේ ප්‍රඥාව මුල් වෙලා ප්‍රඥා සීල සමාධි වගේ. මේකේ තියෙන වෙනස ආර්ය ශ්‍රැංග මාර්ගයේ ප්‍රඥා සීල සමාධිද සීල සමාධි ප්‍රඥාද එහෙනම් ඒක ඇයි මේ විදිහට තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. එතකොට මෙතනදී ඇත්තටම ආර්ය ශ්‍රැංග මාර්ගය ඒක හොඳ කාරණාවකුත් අපිට ලැබෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සීල සමාධි ප්‍රඥා. එතකොට ඇයි ප්‍රඥාව මුලට තියෙන්නේ? තුමුතුන් දැකලා ඇති ලෝකෙ උනත් තරංගයක් වගේ දෙයක් උනත් තියෙනකොට ආරම්භය සහ අවසානය පෙන්වන්නේ එක මිරකෙන්නේ. එකම ඉරේ එක පැත්තකට ආරම්භය කියලා ලියනවා ඒ වෙම අවසන් වෙන්න ඒකෙන්ටම එන්න ඕනේ. ඒ වගේ මේ මුලින්ම කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය තුළින් ඥාන දර්ශනය අහගන්නට ඕනේ. යථාභූත ඥානය කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය තුළින් අහගන්නට ඕනේ. ඒ කියන්නේ ප්‍රඥාව ලබා ගන්නට ඕනේ. ඒකට කියනවා සුත්තමේ ඥානය කියලා. සුත්තමේ ඥානෙන් අහගන්නට ඕනේ. ඒ කියන්නේ අපි මතක් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක දුක ඇතිවෙච්ච හේතුව ඒ හේතුව නැතිනො දුක නැති වෙනවා කියලා. අපි ඒක තව ටිකක් විස්තර වශයෙන් කළොත් පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒ කියන්නේ උපාදාන වශයෙන් අරගෙන තියෙන ස්කන්ධ ටික දුකක්. අපි කෙටියෙන් ගන්න ඔබ ඇහැ මම කියලා. කන මම මගේ මගේ ආත්මය කියලා. නාසය දිව ශරීරයේ සිත කියන මේ ටික මම මගේ මගේ ආත්මය කියලා තරව අරගෙන උපාදාන වශයෙන් අපි අරගෙන නම් ඉන්නේ ඒ උපාදාන වෙච්ච ස්කන්ධය නිසා මේ ස්කන්ධ ටික මම මගේ කියලා උපාදාන කරගෙන ඉන්න නිසා අපිට සසර ඉපදීමේ දුක් ඒ වගේම ලෙඩවීමේ දුක් මහලු වීමේ දුක් මරණ දුක් අප්‍රියන් හා එක්වීමේ දුක් ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක් කියන මේ සියලුම දුක් දුම්නස් විඳින්න වෙලා දුකින් යුක්තයි මේ දුක දුකක් කියලා අද අපිට පේන්නේ නැහැ ගහින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක දුක. මේ ආයතන ටික උපාදාන කරගෙන ඉන්නකොට මේ මේ දුක් වෙනින්ද වෙනවා මේක දුකක් කියලා පිටින් දකින්න. ඔය දුක අපිට විඳින්න වෙලා තියෙන්නේ මේ ස්කන්ධ ටික මම මගේ මගේ ආත්මය කියලා උපාදාන වශයෙන් අරගෙන ඉන්න නිසායි. තණ්හා උපාදානයේ ඒකට හේතුව. ඒක ප්‍රහාණය කරන්න. ඒ වගේම මේ මම මගේ මගේ ආත්මයයි කියලා අරගෙන තියෙන තණ්හාව නැති වුණොත් මේ සියලු දුක් නැති වෙනවා කියලා පෙන්නනවා. පින්නුවට මේක අහගත්තා කියලා ඇහැ කන දිවනාසය ශරීරය මම නෙමෙයි ඇත්තට මේක දුක කියලා අපිට පේනවද? එහෙනම් ඒ ටික මම මගේ මගේ ආත්මය කියලා අරගෙන තියෙන මේ ගතිය තමයි මේ දුකේ අපිව බැඳලා තියෙන හේතුව කියලා ඒ හේතුව අයින් අයින් වෙලා නැහැ අපිට. ඒ තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා කියලා පෙන්නවා දුක නැති වෙන විදිහට තණ්හාව දුරු වෙලා නැහැ. ඔන්න ඔය ටික ඔය වගේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඉස්සෙල්ලාම පෙන්නනවා දර්ශනය. ඒ දර්ශනය පෙන්වුවට ඒක අපි දන්නේ දකින්නේ. ඊට පස්සේ අපිට වැඩපිළිවෙලක් තියෙනවා මේ පංච උපාදාන ස්කන්ධය එහෙනම් දුකයි කියන එක පිරිසිඳ දකින මට්ටමට. ඒ දුකේ දුක් වූ ස්කන්ධයන් කෙරෙහි අපි තුල යම් තණ්හාවක් තියෙනවා නම් ඒක ප්‍රහාණය වෙන විදියට ඒ තණ්හාව නැති වෙලා දුකේ Nirodhe සාක්ෂාත් වෙන විදිහට අපි එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන මෙන්න මේ විදිහේ වැඩ පිළිවෙලක් තියෙනවා කරන්ට කියලා. අර වගේ මුලින් ඥාන දර්ශනය අහගත්තට පස්සේ අහගත්ත ධර්මතාවයේ ළඟට පැමිණෙන්න තියෙන ගමම් මගයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඒකයි මුලින්ම ඉලක්කයක් අපිට තියෙන්නට ඕනේ ඒකයි ප්‍රඥාව මුලටම තියෙන්නේ අපි කොතෙන්ටද මේ යන්නේ මොකද්ද කරන්න කියන ඉලක්කය ලැබෙන්නේ මුලින්ම අපිට. ඔක එක පැත්තක්. තව පැත්තකින් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙනවා ඔය චතුරාර්ය සත්‍ය වගේම ඒකට තව පర్యాయ වචනයක් විතරයි අර්ථය එකයි තව ආකාරයකින් පෙන්වනවා මේ ලෝකයේ තුල හැමදාම පැවතුණු හැමදාම පවතින ඒ ලෝකයට නොපෙනෙන තව එකක් තියෙනවා. ඒ තමයි මොකද්ද? මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය. මේ ලක්ෂණ තුන ලෝකේ හැමදාම පැවතුණා පවතිනවා නමුත් ලෝකයට පේන්නේ නැහැ. ලෝකය කියලා කියනකොට ඔබ ඔබව සිහි කරගන්න. ඔබට පේන්නේ මට පේන්නේ හැබැයි ඔබ තුලත් මා තුලත් හැමදාම පැවතුණු හැමදාම පවතින ඇත්තක් තියෙනවා අපි නොදකින. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ. එතනදී බුදුරජාණන් වහන්සේ කියනවා දැන් අනිත්‍ය කිව්වහම සාමාන්‍යයෙන් ලෝකෙ තුල අපි හිතාගෙන ඉන්න විපරිණාම ලක්ෂණය නෙමෙයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා පෙන්වන තැන. එකක් පෙන්වන විපරිණාම බව. නමුත් යම් ධර්මයක් හේතු නිසා හටගත්තොත් හේතු නැති වෙනකොට ඒ ධර්මයේ නැති වෙන නිසා බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියන ධර්මතාවය පෙන්නලා තියෙනවා. සංයුත්ත නිකායේ අනිත්‍ය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ රූප සූත්‍රයෙන් හොඳට බලා ගන්න පුළුවන් ඔයගලන්ට. එතකොට ඒකෙන් පෙන්වන්නේ අපි ඇහෙන් රූපයක් දැක්කොත් දැකපු ඇහත් ඇහෙන් දැකපු රූපත් ඒ නිසා උපන්න චිත්තචෛතසික ටික ඉතුරු නැතුවම නැති වෙනවා. අනිත්‍ය කියලා යනවා. නමුත් අපිට ඒක පේන්නේ අපිට හිතෙන්නේ දැකපු ඇහක් තියනවා වගේ. ඇහෙන් දැකපු ඒ ගොඩනැගිලි පුද්ගලයෝ ඉන්නවා වගේ අපිට තේරෙන්නේ. අපිට පේන්නේ ඔබටත් මටත් පේන්නේ ඒ වගේමයි කනට නාසයට දිවට ශරීරයට සිතට යම් අරමුණක් හමු වුනහම ඒ අරමුණ පරිහරණය කරපු ආධ්‍යාත්මික ආයතන ටිකත් ඒ ආයතන ටිකෙන් ස්පර්ශ කරපු බාහිර ආරම්මණත් ඉතුරු නැතුවම නැති වෙන ධර්මතාවයක් තියෙනවා. නිරෝධ ධාතුවක් තියෙනවා. හටගත්ත දේ නැති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. ඒත් අපිට ඒක පේන්නේ අපිට හිතෙන්නේ දකින අහන ගඳ සුවඳින් මේ හැම දෙයක්ම තියෙනවා වගේ. ඉතින් මේ හැම දෙයක්ම තියෙනවා වගේ පෙනෙන දකින අහන හැම දෙයක්ම තියෙනවා කියන මානසික මට්ටමකින් ජීවත් වෙන ලෝකෙට තමයි බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අනිත්‍යයි කියන වචනේ දේශනා කරන්නේ. ඊට පස්සේ අපිට හිතෙන්නේ ලෝකේ සැපයි කියලා. රන් රිදී මුතු මැණික් යාන වාහන ඉඩකඩ මිල මුදල් ගෙවල් දොරල් ආදී යමක් ලබා ගත්තාම සැපවත් වෙන්න පුළුවන් සුඛිත මුදිත තත්ත්වයටපත් වෙන්න පුළුවන් බොහෝ වස්තු තියෙනවා කියන සංඥාවයි අදහසයි අපිට තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්පර්ශ ආයතනය කියන හැම නැති එළදෙනක් වගේ. කම නැති එළදෙනක් වගේ මේ හැම අරමුණක් තුලම ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන් තවරලා තියෙනවා සංයුක්ත නිකායේ තියෙන ආදිත්ත කියලා සූත්‍රය ආන්නේ සූත්‍රය බලද්ද සබ්බම් භික්ඛවේ ආදිත්තං මහණේ සියල්ල ඇවිල ගන්නා ලදී කුමන සියල්ලද ඇහැ ඇවිල ගන්නා ලදී රූපය ඇවිල ගන්නා ලදී චක්කු විඥානය ඇවිල ගන්නා ලදී කුමකින් පිළිගන්නාලද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන, සුපායාසයෙන් පිළිගන්නාලද? කියලා මේ ස්පර්ශ ආයතන හයම පෙන්නනවා දුකයි කියලා. හැබැයි ඒ දුකයි කියලා පෙන්වන්නේ මේ ආයතන ටික තුල සැප සංඥාවකින් සැප විඳින්න පුළුවන් සැප තියනවා කියන අදහසක් තියෙන ඔබටත් මටත් ඊට පස්සේ අපිට හිතෙන්නේ ඇහැ කන දිවනාසය ශරීරය මගේ කියලා. අපේ කියලා. ඒ ඇහැ කන දිවනාසය ශරීරයෙන් තව සත්‍ය පුද්ගලයෝ බලන්න පුළුවන්. තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා ඔබටත් මටත් දැනෙන්නේ ආත්මයි කියලා ලෝකේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ චක්කුං අනත්තා රූපානත්තා සෝතං අනත්තා සද්ධානත්තා මේ ආධ්‍යාත්මික බාහිර හැම පැත්තේම තියෙන ධර්මතා අනාත්මයි කියලා. මෙතෙන්දී කාරණාවක් වෙනවා මේ ටික. මේ විදිහට නිත්‍ය විදිහට දකින හැම අරමුණක්ම තියෙනවා කියලා සැපයි කියලා ආත්මයි කියලා දකිනකොට වෙන්නේ ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒ අරමුණු ටිකේ හිත බැඳෙනවා. ඒකයි අවිද්‍යා නීවරණං අවිද්‍යාව නැමැති ගැස්මෙන් බැහැලා. ඒ කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පේන්නේ වැහිලා ඒ හින්දා නිට්ටයයි සැපයි ආත්මයි කියලා පෙනෙන්නේ පෙනෙන හින්දා අපි ඒකේ බැඳිලා. බැඳුනහම කිසිම වෙලාවක අපි ඒකේ නිදෙන්නේ මේ විදිහට අද අපිට පෙනෙන මේ මට්ටමේ තියෙන දෝෂය තමයි මේ දැක්ම ඇති තාක් මේ ලෝකේ කලකිරෙන්නේ කලකිරිලා මේ දුක එන පරිසරයෙන් අපේ හිත නිදෙන්නේ නැහැ. මේ පරිසරය තුල අපේ හිත බැඳිලා තියෙනවා. එතකොට ජරා මරණ දුක් විඳ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කලක අනිත්‍ය බව හෝ දුක් බව හෝ අනාත්ම බව දැක්කොත් තියෙන ආනිසංසය එදාට දුකේ ඇලෙන්නේ දුකේ කලකිරෙනවා. දුකේ කලකිරෙනකොට දුකෙන් මිදෙනවා මිදුනහම සියලුම ධර්මතාවයන්ගෙන් මිදෙනවා. මිදුනා කියලා නුවණ පහළ වෙනවා. එතකොට ඒකයි සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිදි දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. එතකොට ඒ දුකේ කලකිරෙන. එතකොට මේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා අද අපිට පෙනෙන මේ මට්ටම හැමදාම ලෝකේ තුල අපි පවත්වන මට්ටම මේකේ තියෙන දෝෂය ඒ විදිහට දකිනකොට දකින දේ තුල ඒ දකින ආකාරයට ලෝකෙ තුල ඇලිලා බැඳිලා ඉන්නවා ඇලිලා බැඳිලා ඉන්න නිසා මිදෙන්නේ අපි ජාති කරා මරණ කියන දුක දුකේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පවතින ඇත්ත ඇති හැටි දැක්කොත් අපේ හිත ඇලෙන්නේ නැහැ මේ දේ තුල ඇලෙන්නේ නැති වුනහම අපේ හිත නිදෙනවා මොකද්ද ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් උපායස කියන තුරේ දුකෙන් මිදෙනවා එතකොට දුකෙන් මිදීම සහ දුකේ වැඳිලා දුක් විඳීම කියන දෙක දෙන්නවා මේ ත්‍රිලක්ෂණේ දැකීම හා නොදැකීම කියන කාරණා දෙක මත ඔන්න ඔය ටික පිළිනුවේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා අද අපි ජීවත් වෙන අපිට තමයි පෙන්න්නේ ඔයම ඕගොල්ලෝ ඉන්න මට්ටමටයි දුක එන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ලක්ෂණ තුනක් තියෙනවා තමන්ගේම ජීවිතය තුළ ඒ තුළ දැක්කොත් ඒක ඒ ධර්මතාවය දැක්කොත් කිසිදු වෙහසක් අපහසුාවක් නැතුව තණ්හාව ගැලවිලා යනවා. තණ්හාව කියන එක මේ ඇති මතු නූපදින ස්වභාවයටපත් වෙනවා. තණ්හාව කියන එක මතු නූපදින ස්වභාවයටමපත් වෙන හිස්සුන් තල් කඳක් වගේ කළ තත්ත්වයටපත් වෙනවා. මතු උපදින්නේ නැහැ. එතකොට සියලු දුකෙන් නිදහස් වෙනවා කියලා ඔන්න කල්යාණ මිත්‍ර ඇසුරෙන් සත්‍ය ධර්ම ශ්‍රවණේ ඉස්සෙල්ලා අහගන්ට ලැබුණ අපිට යම් යතහ භූත ඥානයක් ඇත්ත ඇති හැටි අහගන්න ලැබුණා. අහගන්න ලැබුණා කියලා මෙච්චර කල් හුරු පුරුදු කරපු ගති අපේ ගෙවිලා නැහැ. නිට්ටය සැප යාත්මයි කියලා පෙනෙනකම ගෙවිලා අනිත්‍ය දුක යනාත්මයි කියන ත්‍රිලක්ෂණය අවබෝධ වෙලා නැහැ අපිට. එහෙම නැතිනම් මේ පංච උපාදානස්කන්ධයේ දුකක් මේ තණ්හාව දුක ඇති කරපු හේතුව ඒ හේතුව නැතිකට යුතුයි කියලා දැනගත්තා කියලා පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දැකලා තණ්හාව ප්‍රහාණය වෙලා Nirodhe සාක්ෂාත් වෙලා නැහැ අපිට. දැන් එහෙනම් අපිට තියෙනවා කරගන්න වැඩ පිළිවෙල. දුක පිරිසිඳ දකින්න තණ්හාව දුරු කරන්න Nirodhe තණ්හා Nirodhe සාක්ෂාත් කරන් තණ්හාව නැති කරලා දුක්ඛ Nirodhe සාක්ෂාත් කරන්ට එහෙම නැතිනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න. ඒත් පැහැදිලිමදි නම් එක තැනකින් ගන්න අද අපිට තේරෙන්නේ මේ කය මම මගේ මගේ ආත්මය කියලා සත්‍ය පුද්ගලයෙක් කියලා තව සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා අපිට තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේතං මම නේසොහමස්මින් නමෙසෝ අත්තාතේ මම හෝ මගේ මගේ ආත්මය නෙමෙයි අනාත්මයි. බාහිර ධර්මෙත් අනාත්මයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු අනාත්මය අපිට පේන්නේ ඔන්න දැන් අපිට ඉලක්කයක් තියෙනවා කල්යාණ මිත්‍රසෙන් සද්ධර්ම ශ්‍රවණේ මෙන්න මේ ඇත්ත දකින්න තැන්ට ඔබේ මනස ගත යුතුයි. එක්කෝ දුක් පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා දැකලා තණ්හාව දුරු වෙලා තණ්හා නිරෝධය තමන්ගේ මනස තුල එළඹ සිටින තැන දක්වා කත යුතු වැඩ පිළිවෙල. එතෙන්ට ගන්න ඕනේ මනස. එහෙම නැතිනම් නිත්‍ය සපයි ආත්මයි කියලා අද තේරෙන මට්ටම වෙනුවට දකින හැම දෙයක්ම දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. අහන හැම දෙයක්ම ඇහිමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන. අනිත්‍ය. එහෙම නැතිනම් මේ ස්පර්ශ ආයතන හයේ කුම කැල්ලුවත් හරියට රක්තච්ච යකඩේ තැල්ලුවා වගේ ඒ නිසා දුකක්මයි එන්නේ කියන ඥාන දර්ශනය එළඹ සිටින තැනට. එහෙම නැත්නම් සබ්බේ ධම්මානත්ත ආධ්‍යාත්මික බාහිර සීල ධර්මයන් සත්ත්ව පුද්ගල බාහිර අනාත්ම ධර්මතාවයක් තියෙන්නේ කියන ටික දකින තැනට මනස ගන්න ඔන්න සම්මා දිට්ඨිය කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණය ලබා ගත්තා. දැන් ඒ අහගත්ත ටික දකින්න වැඩපිළිවෙලක් ඕන. අන්නේ වැඩපිළිවෙලටයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පටන් ගන්නෙ නෑ පින්වත්තුනි ඔය අහගත්ත තැන ඉඳලා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැම වෙලාවෙම අනුන්ගෙන් ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. Taman තුලින් උපදවා ගන්න ඕන එකක්. ඕපනායක ගුණයක් තියෙන්නේ. කිසිම වෙලාවක මාර්ගය කියන එක ඇහෙන් බලලා හෝ කනෙන් අහලා හෝ නාසය දිව ශරීරය කියන ආයතන ටිකෙන් හෝ උදව්වෙන් ලබා ගන්නට පුළුවන් එකක් නෙමෙයි. විඤ්ඤාතන් හැම වෙලෙම මනෝ විඥාන සම්පස්සය හරහා නුවණින් Taman තුලින් උපදවා ගන්නට ඕන එකක්. එතකොට දැන් මේ අහගත්ත වැඩපිළි අහගත්ත දර්ශනය යථාභූත ඥානය දකින්න තැනට ගන්නට ඕනේ. ඒ ගන්න තියෙන වැඩපිළිවෙල තමයි සීල සමාධි ප්‍රඥා. එතකොට එහෙනම් මේ අහගත්ත ධර්මය අපිට පේන්නේ නැත්තේ ඒකට යන ගමම මග අපි පුරවලා නැති නිසා. එහෙනම් දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේදී අපිට හම්බ වෙන්නේ මොකක්ද? මුලින්ම වාචා කම්මන්ත ආජීව කියන දැනින් තමයි අපි ආරම්භ වෙන්නේ. වචනය සංවර කරගෙන, කය සංවර කරගෙන නිවැරදි දී පැවැත්මක් ඇති කරගන්නවා. මූලිකම සුදුසුකම. ඒ ටික ඇත්තටම අපිට ලැබෙනවා අපි පන්සිල් ගිහි පින්වතුන් ගත්තාම පංචශීල රකින්නකොට ඒ වගේම ආජීවස්තමක සීලය, උපෝසත අෂ්ටාංග සීලය, සාමණේර දස සීලය, උපසම්පදා සීලය කියන මේ සීල් ටික කෙනාට පේන මට්ටමට සිල්වත් වෙනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රථම ටික සම්පූර්ණ සීලය. පොළවේ ඉඳලා යම් කිසි මිනිසෙක් යම් කර්මාන්තයක් කරයි නම් ඒ හැම කෙනෙකුම පොළවේ පිටලා කරනවා වගේ සීලයේ පිටලා සීලය නිසා මේ භ්‍රමචර්යාව වැඩෙන්නේ. ඒ හින්දා මුලින්ම කාය වචන දෙක සංවර කරගෙන පසුතැනීමට හේතු වෙන විදිය රැකියාවක් කරන්නේ නැතුව ආජීව පාරිශුද්ධිය ඇති කර ගන්නවා. සීලයේ පිටලා ඊගාවට තියෙන්නේ කරන්න අපිට මොකද්ද? සීල සමාධි. දැන් මේ සීලය කියනවා සමාධි සංවත්තනික සීලය. මේ සීලය කුමකටද උපකාර? සමාධියට. දැන් මේ සීලය ඇති කරගෙන හිත සමාධි කරගන්න උත්සාහවත් විය යුතුයි. මෙන්න මෙතන තමයි අපිට ගොඩාක් වටිනාම තැන සීල සමාධි ප්‍රඥා. එතකොට දැන් සිල්වත් වෙලා ඊට පස්සේ අපි කරන්න ඕනේ චිත්ත සමාධිය ඇති වෙන අංග ටික අනුක්‍රමයෙන් වැඩිවීමටපත් කරන්න ඕනේ. දැන් සීලේ ගාවට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊගාවට තියෙන අංග වාචා කම්මන්ත ආජීව ඊගාවට තියෙන්නේ වායාම සති සමාධි. දැන් ඊගව අංගය Taman තුල ගත්තොත් අංග ටික වායාම සති කියන අංග දෙකයි ඊගාවට Tamanට ආසන්නම කාරණාව තියෙන්නේ Tamanට කටයුතු කරන්න තියෙන්නේ අර අහගත්තු දර්ශනය পায় ගහලා හිතන එක නෙමෙයි කොහොම හරි දකින්නවා කියලා හිතන්න නෙමෙයි ඇත්තටම උත්සාහය තියෙන්නේ ඒක ඒ දර්ශනය පෙනෙන මට්ටමේ චිත්ත සමාධියක් ඇති කරගන්න ඕනේ. සමාධිය ඇති කෙරෙන්නේ පෙන්නනවා වායාම සති සමාධි කියන අංග තුනෙන් පෙන්නනවා වායාම සති කියන ධර්මතා දෙකේ කටයුතු කරන්න කටයුතු කරන්න තමයි සමාධිය ඇති ඊගාවට ඇත්තටම සිල්වත් වෙච්ච කෙනාට ඊගාවට ළඟටම හම්බ වෙන ආර්ය ශ්‍රාංග මාර්ගයේ පිරි පිරි Taman තුල පිරීමට ළඟටම හම්බ වෙන කාරණා දෙක මොකද්ද? වායාම සති. උත්සාහයෙන් සිහිය පිටවා ගන්න ඕනේ. වායාම කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. ඒ කියන්නේ උපන් අකුසල් දුරු කළා, නූපන් අකුසල් නූපදිනවා, නූපන් කුසල් උපදවලා උපන් කුසල් වැඩි දියුණු කරනවා කියන උත්සාහයෙන් කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර හර උදව් කරගෙන සිහිය පිටුවා ගන්න. ඒ කියන්නේ සතර සතිපට්ඨානේ වඩන්න. එතකොට මේ උත්සාහයෙන් සතර සතිපට්ඨානයේ වඩනකොට හිත සමාධි වෙනවා. සමාධිය සඳහා වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. සීලයක පිළිපදලා ඥාන දර්ශනයක්වත් බලන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. වායාම සති කියන අංග දෙකේ හොඳට දක්ෂ වුණාම හිත සමාධි වෙනවා. සමා මේ සීලයේ උපකාරයි සමාධියට. සමාධිය ඇති වුණාම අන්න අර බුදුරජාණන් වහන්සේ පෙන්වපු ඥාන දර්ශනය කිසිදු වෙහෙසක් නැතුව අපහසුයක් නැතුව පෙනෙනවා. බුදුරජාණන් මොකද අපි ආරම්භ කළේ දර්ශනයක් ඇතුව. ඒ කියන්නේ අපි නිත්‍ය සැපය ආත්මය කියන මට්ටමක ඉඳලා ජරා මරණ දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අනිත්‍ය දුක යනාත්මය කියලා දැක්කොත් සීල දුකෙන් නිදහස් වෙනවා. එහෙනම් කලින්ම මේ පෙන්නපු වචනේ දකින්න යන ගමන. ගියාට පස්සේ හම් වෙන එකක් නෙමෙයි. පණිවිඩයකට යන ගමනක් කල්ලාතුව. පෙන්නපු තැනකට යන ගමන. පංච උපාදානස්කන්ධයේ දුකයි. ඒ දුක පිළිසිඳ දකින්න. ඒ දුක ඇති කරන හේතුව තණ්හාව ඒක ප්‍රහාණය කරන්න. මේ තණ්හාවගේ නැතිවීමෙන් දුකේ නිරෝධය දුක නිරුද්ධ වෙන්නේ. එහෙනම් Nirodhi සාක්ෂාත් කරගන්න කියලා ලැබුණු පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩයට යන්නේ මේ අපි. හිත සමාධි කළාම සමාධිගත මනස අර දෙන්නපු ඥාන දර්ශනට නමන්ත විතරයි යෝනේ. එතකොට එයාට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පේනවා. සමාධින් වික්කවේ භාවේත සමාහිතේ චිත්තේ යථාභූතම් පජානති. මහානේ හිත වඩන්න සමාධි වඩන්න සමාධි වඩන කල්ලි ඇත්ත ඇති හැටි පේනවා කියලා පෙන්න්නේ මෙන්න මේ වගේ කල්යාණ මිත්‍රස්වේ ඥාන දර්ශනය අහගත්ත කෙනාට මිසක මේ ශාසනය අහගත්තවත් නැති කෙනාට නෙමෙයි. එතකොට අඩුව තියෙන සමාධිය. ඊට පස්සේ සීලයකට හිතලා වායාම සති දෙකේ හොඳට උත්සාහවත් වෙලා හිත සමාධි කරනවා. ඒ සමාධිගත මනසට නිට්ටය නෑ දකින හැම දෙයක්ම නැති වෙනවා අනිත්‍යයි කියන එක බලන්න ප්‍රාර්ථනාවක්වත් කරන්න ඕනේ. ඉස්සරහා බලන අනිත් පැත්ත දකිනකොට මේ දැකපු අරමුණ ඉතුරු නැතුම නිරුද්ධ වෙලා කියන එක බලන්න ප්‍රාර්ථනාවක්වත් ඕනේ. කණ්ණාඩියට එබුණාම අහකට යනකොට ඒ දැකපු ඡායාව දැන් නැහැ කියන එක දකින්න ප්‍රාර්ථනාවක් ඕනේද අපිට? හිතන්න ඕනේද? નિરાයාසයෙන් පේනවා. ආන් ඒ වගේ දකින දේ දැකීමෙන් පස්සේ අහන දේ ඇහිමින් පස්සේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක පේනවා. උත්සාහයෙන් තොරව පේනවා. ඊගාවට අපිට තියෙනවා නම් කාම වස්තු ලබාගෙන සපවත් වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකවල හොඳ සැප සම්පත් තියෙනවලු, භ්‍රම ලෝකවල සැප සම්පත් තියෙනවලු කියලා. එයාට පේනවා තුන් භවයේම ගිනිකත් යකඩ වැටක් වගේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්න සුපායාසයන්ගේ කිරුණු තැනක් කියන එක નિરાයාසයෙන් පේනවා. දුකයි කියලා පේනකොට ඒකට තණ්හා කරන්නේ නැහැ. තණ්හා නිරෝධී ඉබේම සිද්ධ වෙනවා. එතකොට මේ සීලය උපකාර වුණා සමාධියට සමාධිය උපකාර වුණා ප්‍රඥාවට මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හෝ නැත්නම් චතුරාර්ය සත්‍ය හෝ දකිනකොට ඇත්ත ඇති හැටි දකිනකොට කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මේ මනස නිදෙනවා සියලු ජාති ජරා මරණ ශෝක පරිදු දුකෙන් නිදහස් වෙනවා මිදුණු ගමම්ම මිදුනා කියන නුවණ පහළ වෙනවා කියන જાති ඉපදීන් ඉවරයි මගේ උසිතම් භ්‍රමචර්යම් මේ දැන් සීල සමාධි ප්‍රඥා වඩලා ඉවරයි මම කතං කරණියම් කළ යුක්ත කළා නාපරං හිටත්තයි මත්තේකට යුක්තක් නැහැ කියන ඥාන දර්ශනය උපදිනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන එතකොට දැන් අපිට අපි මේ ධර්මතා කතා කළ ධර්මතා රාශියම අපි දැන් පැමිණලා තියෙනවා එක තැනකට. මොකද්ද? නතර වෙලා තියෙනවා අපේ ජීවිතයේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ එක තැනක. මොකද්ද? වායාම සති කියන දෙකේ. කල්යාණ මිත්‍ර ඇතුළත සද්ධර්ම ශ්‍රවණේ සම්මා දිට්ඨි සංකප්ප දෙක හරහා ඥාන දර්ශනය අහලා දැනගත්තා. දන්නවා දැන් අපිට අවබෝධ කර මෙන්න මේ ධර්මයේ දකින මට්ටමට මනස ගත්ත දවසට සියලු දුක නිදහස් වෙන්නේ. දුක ඇති කරන තණ්හාව ගෙවෙන්නේ කියලා දන්නවා. ඊට පස්සේ ඒක වෙන වැඩ පිළිවෙලක් වෙනවා සීලයක පිළිතලා වායාම සති කියන උත්සාහයෙන් සිහිය සතිපට්ඨානේ වඩලා හිත සමාධි කරගන්න. සමාධියත් නිකම් පෙන්වෙන්නේ අභිවිද්‍යාවන්වහන්සේ පෙන්වුවා වායාම සති කියන දෙකෙන් සතර සතිපට්ඨානය හරහා හිත එකඟ කරන්න. හිත සමාධි කළාම ඇත්ත පේනවා. ඇත්ත තේරුණාම කෙලෙස විනාශයෙන් මිදෙනවා, මිදුණාම නුවණ එනවා. දැන් කෙරවල දක්වාම පාර දන්නවා, දැනගෙන නතර වෙලා තියෙනවා. අද දවසේදී ඔන්න සිල්වත් වුණා කියන දැනට ආවා දැන්.